ප්‍රශ්නයක් ගහන්න මේ නරමෙන් මෙතන පොඩ්ඩක් zoom එකකට එක්ක යන්නේ අ හරි වෙන ඕන මෙතෙන්ට ඇවිල්ලා අහන්න පුළුවන් මෙතෙන්ට මෙතෙන්ට આવත් පුළුවන් අද අපිට මේ පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ඒකට පොඩ්ඩක් ඉස්සලා අවස්ථාව දෙමු එහ් මෙතෙන්ට හරි මොකක්ද ප්‍රශ්නේ අපි මේකට මේකට අහන්න පොඩි දැනුවත් දෙන්න දැනුවත් දෙන්න <laughs> ප්‍රශ්න අහන්නද? හරි කියන්න. ඔව් කියන්න. දැන් ඇහෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මට ප්‍රශ්නයක් මෙන්න ප්‍රකාශයක් වගේ අපි ඊයේ කතා සාකච්ඡා කළා ස්වාමීන් වහන්සේ විසංඛාර සංඛාර ගැන කතා කරලා ඊට පස්සේ විසංඛාර භාවය ගැන ඒක නිර්වාණය විතරක් කියන එක. දැන් මේ අදිමුත්තර හතන් වහන්සේ පිළිබඳ තේරගතා කියවනකොට මට ඒක තේරිලා තිබුණේම නැහැ ස්වාමීන් ශුද්ධ සංස්කාර කියන වචනය. දැන් අද ඔබ වහන්සේ ඒක පහදලා දුන්නා ශුද්ධ සංස්කාර. මට තියෙන මම අහන්න ස්වාමීන් වහන්සේ ශුද්ධ සංස්කාර කියන එක විසංකාර කියන එකටම සමානද? ඒක නිර්වාණයට සමානයි නේද කියන එක. හරි. හොඳයි. හොඳයි. හරි. ඉතාම වටිනා ප්‍රශ්නයක්. ඒතර රාණි මෑණියෝ නගන ප්‍රශ්නේ තමයි සුද්ධ සංස්කාරයි විසංකාරයි කියන්නේ එකක්ද දෙකක්ද? කෙටියෙන් කියනවා. එතකොට මට නම් දෙන විදිහට දෙකක්. එතකොට දෙකක්. දෙකක්. එතන ඇත්තටම විසංඛාර ගතං චිත්තං කියලා බුදුහාඳුර කියනවනේ. නේද? අර මේ මුල්ම උදානේ අනේක ජාති සංසාරං සංදා විසංගමින් විසංඝාකාරකම් භවේ සන්තු දුක්ඛාජාති පුනම් පුනම් ගහකාරක ලිට්ඨෝසි කුණගේ හන්න කහසේ සබ්බාදේ පාසුකා භංගා ගහගුට්ටං සංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජකං අදිර දේශනා කරනවා නේද? එතකොට විසංඛාර ගතම් චිත්තං. දැන් එතකොට මෙතනදී අපි තේරුම් ගන්න තියෙන්නේ මේ අපි ඊයේ කතා කළේ අර හිතේ තියෙන එක ස්වභාවයක් තමයි සංස්කරණය කිරීම. නේද? යක් අල්ලගෙන හැමතිස්සෙම ඒක පටලව ගන්නවා. ඒකත් එක්ක තව කෑලි මුට්ටු කරගන්නවා. ඒකට අපේ තියෙන රුචි අරුචිකම් එකතු කරනවා. ඊට පස්සේ ඒක නිකන් වර්ධනය කරනවා. ඒක අඩු කරනවා, වැඩි කරනවා. ඒ වගේ නිකන් අපි හිත මෙහෙට පෙරලනවානේ. ඒක තමයි සංස්කරණය වල ලක්ෂණ. අපි සංස්කරණ කරනවා. හිතේ ඒ තියෙන සංස්කරණ කිරීමේ හැකියාව නැත්නම් ඔන්නක තමයි විසංඛාරගතං චිත්තං කියලා කියන්නේ. මට දෙන්නේ. ඒ කියන්නේ දැන් සංස්කරණ කිරීමක් නැහැ. සංස්කරණ කිරීමේ උවමනාව නැත්නම් ඒ හැකියාව ඉතින් නාතර ගන්න. දැන් සංස්කරණ කිරීමක් ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතනින් අදහස් වෙනවද මේ රූප පහළ නොවී තියෙනවා, වේදනා පහළ නොවී තියෙනවා, සංඥා පහළ නොවී තියෙනවා, සංස්කාර පහළ නොවී තියෙනවා. විඥාන පහළ නොවී තිනවා කියන එහෙම අදහසක් ඉතින් හැගෙන්නේ නැහැ. ඒවා පහළ වෙනවා හැබැයි මම ඒකත් එක්ක මුකුත් කරන්න යන්නේ නේද? මම ඒකත් එක්ක ගනුදෙනු කරන්න ගනුදෙනු කරනට වඩා මම ඒක උඩ ඉඳගෙන නටන්න යන්නේ නැහැ. ඒක නිකන් පුතෙක් පහළලා යනවා. එතකොට තමයි ඇත්තටම ඒවා සුද්ධ සංස්කාර වලටපත් වෙන්නේ. කියන්නේ බාහිර ගත්තොත් ඒක ඒවා බාහිරයි කියලා සැලකුවොත් දැන් හිතන්න මම රූපයක් දැක්කා. රූපය බාහිරයි කියලා අපි සැලකුණු එතන තියෙන ඒ සංස්කාර ප්‍රභාවය එහෙම්ම තියෙනවා. මොකද හිත ඇතුලේ මම සංස්කරණ නොකරනවා නම්. ඒතර මේ හිත ඇතුලේ එනම් විසංඛාර ස්වභාවයක් තියෙනවා නම් අරක අන්න සුද්ධ සංස්කාර බවට පත් වෙනවා. ඒතර සුද්ධ සංස්කාර එනම් මේ බාහිරයි කියලා කියන්න පුළුවන්. නේද? බාහිරයි කියන්නේ දැන් ඒක මම නෙමෙයි. දැන් මෙතන මේක විස්තර කිරීම සඳහා පොඩ්ඩක් නිකන් දෙන්නෙක් කියලා ගමු අපි. දෙන්නෙක් කියලා ගත්තොත් දැන් මම කියන පැත්තේ තියෙනවා විසංඛාර ස්වභාවය. මේ පැත්ත දෙනවා එක පැත්තක දෙනවා විසංකාර ස්වභාවයක් අනෙක් පැත්තේ වන සංස්කාර පහළ වෙනවා. මේ සංස්කාර පහළ වෙනකොට දැන් මෙතන තියෙන සංස්කාර ස්වභාවයක් නම් මෙයා මේක අල්ලන් මොන හරි කරනවානේ නේද? මේ සංස්කාරයක් පහළ වුණා. ඒ සංස්කාරය කැලක් යුද කරනවා. මේක ලස්සනයි, මේක හොඳයි, මේක නරකයි, මේක සුබයි, මේක අසුබයි. මෙයා නෙදෙන්නේ අර්ථ දක්වීම නේද? මේ පැත්තෙන් තමයි අර්ථ දක්වීම ටික දෙන්නේ. ඒ අර්ථ දක්වීම මෙයා නැවත්තව කියලා මේ ටික පහළලා යනවා. මේ ටික පහළලා යනවා. මේ ටික පහළලා මෙයා කරපුත් ගන්නන්නේ නැහැ. මෙතන තමයි ඔන්න විසංකාර වීමක් වෙලා තියෙන්නේ. නා හිත ඇතුලේ يعني අපි අපි කියන්නේ මේ රහතන් වහන්සේගේ හිත ඇතුලේ තියෙන විසංකාර ස්වභාවය. උන්වහන්සේට අරවා සංස්කරණ නොකර සින්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අන්න මේවා උදෙක් සුද්ධ සංස්කාර බවට පත් වෙලා තියෙනවා. නැත්නම් ඒවා නිකන් මේ ඒවා මේ රහතන් වහන්සේගේ හිතේ තාමත් සංස්කරණ කිරීමක් තියෙනවද? තාම මේවා සුද්ධ සංස්කාර වෙන්නේ නැහැ. මේවා මේවට අපි කෑලි මුට්ටු කරනවා නේද? මේක මගේ කියා ගන්නවා. ඒ නිසා මේ දෙපැත්තම තියෙනවා. මේ කොහොමද පහළ අපිට මෙහෙම කියන්න පුළුවන් ඕන නම්. කොහොමත් පහළ වෙන සුද්ධ සංස්කාර තමයි. හැබැයි අපේ තියෙන මෝඩකමට, අපේ තියෙන අවිද්‍යාවට, අපේ තියෙන සංස්කරණය කිරීමේ ඒ නැමියාවට අපි ගිහිල්ලා මේක පැටලෙනවා. අපි ගිහිල්ලා මේවා මගේ කරගන්නවා. මේකට තව කැලේ මුද්ද කරනවා මේවා ගැන කල්පනා කරන්න යනවා. අපි ඒවට නිකන් යන්න ඉඩ දෙන්නේ නැහැ. නේද? එනහට යන්න ඉඩ දෙන්නේ නැහැ. අපි නිකන් සේතන් සංග්‍රහ පවත්වමින් ඒවත් එක්ක ඒවදයි කියාගෙන අපි බැලනවා. ඊළඟට රහතන් වහන්සේගේ මනසෙදී එහෙම එකක් නැහැ. උන්වහන්සේ මනස විසංඛාරගතං චිත්තං කියලා බුදුහාඳුර කියනවා. ඉතින් මේ එහෙනම් මේවා නිකන් ආතම් බලාගෙන යනවා. ඊට වඩා දෙයක් නැහැ. මේක තමයි හිතාගන්න තියෙන්නේ. හොඳයි හොඳයි. හොඳයි. එතන සම්මයි. හරි අපි ඔය පැත්තට මේ ඉද දෙන්න පුළුවන් ක්‍රිෂාන්ති. දයා විතාරණ මහතාට අවස්ථාව ලැබෙනවා ඔබගේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් මම කියන දේ අයින් වෙති. මේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේගෙන් අහන්න කීප වතාවක්ම කිසු අවස්ථාවක් එනකම් බලන් ආනමුත් අවස්ථාවක් ලැබුණ නැති වුණත් මේකේ වැදගත්කම නිසා මේ ප්‍රශ්නේ අහනවා. ප්‍රශ්නේ මතුනේ ධර්මදේශනාවක් කරන වෙලාවක ඒ දේශකයා විසින් මේ වාක්‍ය නිතර නිතර කීම නිසා මට සැකයක් ඇති වුණා මේක. ඒතකොට මේ වාක්‍ය තමයි සමාධි පච්චය යථාභූත ඥාන දස්සන කියන වචනේ එතකොට මට මෙතන ගැටලුවක් ඇති වුණේ මම ඉගෙනගෙන තියෙන සමාධිය අනුව ධාන හතර රූප අරූප විපස්සනා සමාධි රහත් ඵල නැත්තම් ආනන්තරික සමාධි කියන ඒවා තමයි මම සමාධි විදියට ගත්තේ විපස්සනා සමාධිය ඇතුළුව එතකොට මෙතන සමාධිපච්චය යථා භූත ඥාන දර්ශනා කියන එක ත්‍රිපිටක ධර්මයේ අඩංගු දෙයක් නම් පළවෙනි එක එහෙම සමාධිය කියලා එතන කියන්නේ මේ ධ්‍යාන සමාධි රූප අරූප විපස්සනා හා ආත්මඵල සමාධි කියන එකටද නැත්තම් මේ වගන්තිය වෙන තැනකින් උපුටගත්තු එකක්ද කියලා. උත්තර දෙන්න පුළුවන් දයා මහත්තයා. ඒ කියන්නේ දැන් මට නම් එහෙම සමාධි පච්චය අදහබෝතන් කියලා ප්‍රකාශයක් මම අහලා නැහැ. මම හැබැයි සූත්‍ර දේශනාවල එනවා සමාහිතෝ යථාභූතං පජානාති පස්සති. සමාහිතෝ සමාහිතෝ යථා භූතං පජානාති පස්ස. සමාහිත හිතක් ඇති තැනැත්තා ඇත්තක් සැටින් දැනගන්නවා, දැක ගන්නවා කියලා ප්‍රකාශයක් කරනවා. දැන් එතනදී අපි තවදුරටත් විමසන්න ඕනේ මේ මොකද්ද මේ පෙන්වන සමාහිත බව? ඒතර මේ සමාහිත බව කියන්නේ ධ්‍යාන හතරද? සමාහිත බව කියන්නේ මේ අපි ඔය කියන අරූප ධ්‍යානද? නැත්නම් වෙනත් එකක්ද? කියලා නම් අපි විමසන්න සිද්ධ වෙනවා. එතකොට ධ්‍යාන හතර තිබුණ ගමනින් එයාට ඇත්ත ඇසෙන් තේරෙනවද? කෙනෙක් විමසන්න වෙනවා. චේතන තමයි මහත්යාගේ ප්‍රශ්න විසඳුම් දෙන්නේ. ඒක හරි ලස්සනට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය සරලක සූත්‍රයේ හැම. ඒ හැම ධානයක් ගැනම විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ එකකවත් අපි හිතියා කියලා එන කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි සමාධියක සිටිපමණින් කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එක එකක් ධානය බුදුහාමුදුරු විස්තර කරනවා. පළවෙනි ධානයේ හිටියයි කියලා හිතන්න එපා මේ කෙලස් කැපීමක් සිද්ධ වෙනවා කියලා. මේක ඇයිලා දිට්ඨි තමසුකයක්. නිරෝධ වශයෙන් ලබන්න පුළුවන් සෝයක් පමණයි. දෙවෙනි ධ්‍යානයේ හිටියයි කියලා හිතන්න එපා කෙලස් කැපෙනවා කියලා මේක ඇයිලා හුදෙක් මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සෝයක් පමණයි. ඔය විදිහට දිග දිගට මුළු ප්‍රධාන ධ්‍යාන හතර ගැන කියනවා. ඊට අරූප ධ්‍යාන වශයෙන් ඒ විදිහටම කියනවා. එතන පුංචි වෙනසක් කරනවා මේ ditta dhamma සුඛයක් නෙමෙයි ඊතල සුඛ විහාරයක් වගේ වචනයක් පාවිච්චි කරනවා. කෙසේ නමුත් එතනත් කෙලස් කැපීම සිද්ධ වෙන්නේ නැති බව දේශනා කරනවා. ඒ කියන්නේ උදෙක් සමාධියක් සහිත වුණු පමණට එය භුක්ති විඳ පමණට ඒ තුල සම්සේ ආස්වාදයක් ලැබුවම පමණට ඒකෙන් සුවයක් ලැබුවම පමණට කෙලස් දුරු වීමක් ඇත්තට සිතින් තේරීමක් සිද්ධ වෙනවා කියලා ඒ නිසා කියන්න බෑ. නමුත් සමාධියක් නොමැතිව කෙලස් දුරු කිරීමක් කිරීම සඳහා උවමනා කරන නුවණ උපදවා ගන්න පුළුවන් කියලා කියන්නත් බෑ. එහෙනම් සමාධියක් අවශ්‍යයි. එහෙනම් ඒ සමාධිය පාදක කරගෙන සමාධියේ ප්‍රයෝජනයට අරගෙන සමාධිය උපයෝගී කරගෙන අපි කෙලස් කියන්නේ ඇත්ත ඇසටි තේරුම් ගැනීම සඳහා යම් වෑයමක්, යම් සී ක්‍රියාවලියක්, යම් අභ්‍යාසයක් කළ යුතුයි. ඒක තමයි විපස්සනා කියලා කියන්නේ. විපස්සනාවේදී අපි එකඟ කරගත යුතු හිතක් තියෙනවා, තමාගත යුතු හිතක් තියෙනවා. එක අතකින් කියනවා නම් සමාහිත හිතක් දැන් තියෙනවා. ඒ හිත දැන් පාවිච්චි කර කර ඒ ඒ අපි කාය කයේ නම් මේ කායනුපසනාව ගැන නම් කතා කරන්නේ. කයේ පහළ වෙන විවිධාකාර සංවේදනා, කයේ පහළ වෙන විවිධ ධාතු ලක්ෂණ වෙතට අර සමාහිතේ හිත යොමු කරමින් යොමු කරමින් පුළුවන් තරම් මෙයාට දැන් ඇත්ත ඇත්තටියෙන් තේරෙන්න ඉඩ සලස්වලා දෙනවා. ඒවා නිරීක්ෂණය කරමින් සොයා බලමින් මෙයා තුළ අවබෝධය දියුණු වෙන්න ඉඩ සලස්වලා දෙනවා. එතකොට තමයි අන්න යථාභූතය යට තේරෙන්න ගන්න. වේදනාවුත් එහෙමයි සංඥාවුත් එහෙමයි සංස්කාරات එහෙමයි විඥානات එහෙමයි. එහෙනම් අපි මේ සතිපට්ඨානය තුළ දැන් බුදුහාමුදුරු කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් මෙහෙරදී වය ධම්මානුපස්සීවා කායස්මින් මෙහෙරදී සමුදේ වය ධම්මානුපාතිස්සීවා කායස්ති විහෙරති සමුදේ ධම්මානුපාතිස්සීවා වේදනාසු විහෙරති ඔය දැන් විස්තර කරන්න ඕනේ ස්වභාවය එකඟ වෙච්ච හිත සතිමත් හිත පමණක් නෙමෙයි මේක පාදක කරගෙන දැන් එනම් විපස්සනා භාවනාවක් වඩනවා සතිපට්ඨාන භාවනාවක් වඩනවා ඒක අත්‍යවශ්‍යයි එතනින් තමයි අන්න යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ ඒක කරන්න නම් හිතේ සමාධියක් අවශ්‍යයි අතෝ හිත විසිරිච්ච හිතකට මේ ව්‍යාකූල වෙච්ච හිතට ඒක කරගන්නත් බෑ. ඒ නිසා මේ දෙකම අත්‍යවශ්‍යයි කියලා කියන්න පුළුවන්. එහෙම ස්වයන්වංශ බොහොම පිං මේ ගැටලුව විසඳුවාට මම එහෙම තමයි හිතුවේ. ඒ සැකේ නිසා මම මේ වාක්‍ය ගලපලා තියෙන විදිය නිසා මම ත්‍රිපිටකයේ ගොඩාක් පරීක්ෂාවක් බැලුවා මේ වචනය මේ වගන්තිය තියෙනවද කියලා මට හම්බුනේ නැහැ. ඒක තමයි මේ ප්‍රශ්නෙට හේතුව. බොහොම පිං දුන්නා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. වහන්සේට මේ මට ගැටලු දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා. පළවෙනි එක තමයි මේ ඔබ වහන්සේ අද සඳහන් කරා ආයතන භාවනාව කියලා. එතකොට අපි මේ දැන් ඔය හැමලේ નિરાයාසයෙන් සතියේ එනකොට භාවනාව එනකොට මේ මං කියන්නේ ජීවිතයේම භාවනාවක් කියන එක යටතේ අපි ස්වාමීන් වහන්සේ හේතුඵල ධර්මයේ එතකොට දැක්කොත් ඒක ප්‍රමාණවත් ඒ කියන්නේ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා කියන තැන ඒක අඳුනගත්තා නම් අතර දැම්මම අපි කරන ටික ඇද්ද ස්වාමීන් වහන්සේ ඒක තමයි දැන් දැන් අතරම දැන් සම්පත්තාණේ උනත් ආයතන භාවනාව අන්තිම හරියේ යම් පමණකට විස්තර වෙනවා ධම්මානුපස්සන. දැන් එතනදී ඇත්තටම ඒ ඒ ආයතනයේ හඳ ගැනීමත් ඒත් එක්කම යම් හෝ විදිහකින් සංයෝජනයක් පහළ ඒකත් දැන ගැනීමත් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේකමයි අත්‍තර මෙතනක් තියෙන්නේ. ආයතනයේ හඳ ගැනීමක් දන්නවා. ඊට යම් ක්ලේශයක් හටගත්තා නම් ඒ ක්ලේශයක් දන්නවා. ඉතින් එතකොට එකාන්තකින් අපිට මෙහෙම කියත හැකියි. දැන් කෙනෙක් චිත්තානුපස්සනාවක් වගේ කරගෙන යනකොට දැන් හිත ගැන බලනවනේ හිතේ විවිධ හැඟුම් පහළ වීම හිතේ සතුට ස්වභාවයන් දුක් ස්වභාවයන් පහළ වීම තවත් ටිකක් එහාට ගියාට පස්සේ ඔන්න රාග ස්වභාවයක් ද්වේෂ ස්වභාවයක් ඊර්ෂ්‍යාවක් තණ්හාවක් ආසාවක් එහෙම නැත්නම් අපි මෛත්‍රියක් කරුණාවක් ඒ වගේ විවිධ ඒ මානසික ස්වභාවයන් පහළ වීම ගැන දැන් එයාට ටික ටික වැටහෙන්න ගන්නවා එතකොට ඒක හට ගන්න සමහර විට ඇහෙන් බලපු රූපයක් පාදක වෙන්න පුළුවන්. නැත්නම් කනෙන් ඇහිච්ච ශබ්දයක් පාදක වෙන්න පුළුවන්. නාසයෙන් දැනෙච්ච ගඳක් සුවඳක් පාදක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒතර අපේ හිතේ විවිධ කෙලෙස් වෙන්න පුළුවන්. නැත්නම් කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. ඒ සිතුවිලි පහළ වෙන්න. ඒ මේ උත්තේජනය මේ ආයතන හයෙන් ඕන එකක් කරහා සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් නම් ඒ හිත පහළ වෙන අවස්ථාවේදී ඒ ක්ලේශය තගේ කුසලයේ අකුසලයේ පහළ වෙන අවස්ථාවේදී මේකට මුල්ුණේ ඇහෙන් දැකපු රූපයක්ද කනෙන් ආපු ශබ්දයක්ද කියලා පොඩ්ඩක් ඕන්න තා පොඩ්ඩක් ඉස්සරහට කියලා බලන්න. ඒකෝට ඉතින් මේ ආයතනවල සම්බන්ධයක් හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ කියන්නේ මේ සියල්ල ඒ ආකාරයෙන්ම අපි දුමු හිම්මම කළ යුතුයි කියලා කියන්න අමාරුයි. කියන්නේ දැන් හිතන්න දැන් මොකද පංචබාහ මොකද්ද මේ ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලන්න කියලා එහෙම පැත්තකුත් දේශනා කරනවා. මොකද ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ කන්ද කන්ද පබ්බේ. ඊට පස්සේ ආයතන පබ්බේ තමයි මේ ආයතන සම්බන්ධයෙන් දේශනා කරන්නේ. දැන් ඔය දෙකෙන් එකක් කරා නම් ඔය ටික අහු වෙලා තියෙන්නේ. කියන්නේ ස්කන්ධ පැත්තෙන් දේශනා කරන දේශනාවයි ආයතන පැත්තෙන් දේශනා කරන දේශනාවයි ඒක අර පුද්ගල භාවය අනුව තමයි බෙදලා යන්නේ. නැත්තම් ධාතු පැත්තෙන් දේශනා කරනවා. ඒ නිසා අපි අතර ඇතම් කෙනෙකුට ආයතන පැත්තෙන් විස්තර කරද්දී හොඳට තේරෙනවා. තවත් කෙනෙකුට ආයතන පැත්තෙන් විස්තර කරද්දීට වඩා අපිට උන ධාතු පැත්තෙන් විස්තර කරද්දී හොඳට තේරෙනවා. තවත් කෙනෙකුට ස්කන්ධ පැත්තෙන් විස්තර කරද්දී හොඳට තේරෙනවා. ඒ නිසා ඒක බුදුහාමුදුරන්ගේ අර බෙදලා පෙන්නන රටා නැත්නම් ක්‍රම කීපයක්. ඔය ක්‍රම තුනම කලේදී කියලා කියන්න අවශ්‍ය නැහැ. එක්කක් හෝ හොඳට Tamanට වැටහෙන, Tamanට ගැළපෙන, Tamanට පහසුවෙන් තේරෙන. ඒ ක්‍රමයේ ඔස්සේ හොඳට ගැඹුරට ගැඹුරට ගියා නම් එතනින් ඉඳින් වැඩේ සිද්ධ වෙවි. මේ තුනම අනිවාර්යෙන් 100%ක් බහුලයෙන් උදකල යුතුයි කියලා කියන්න අමාරුයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ මගේ දෙවැනි ප්‍රශ්නය මට මේක ගිය සතියේ තිබුණා ඒ උනට මම ඇහුවේ නෑ මේක මේ අහන්න සුදුසුද කියලා මට හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් අපේ බුදුන් වහන්සේ පිරිනුවන් පාන අවස්ථාවේ ඇයි මේ ධාන මට්ටම් වලට ආව නේද අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කී සඳහන් කරනවා නේද? ඒ මොකද එහෙම එහෙම බුදුරු එහෙමද? ඒ මොකද ස්වාමීන් වහන්සේ? ඒක නම් ඉතින් මට හිතා ගන්න අමාරුයි. අ මොකක්ද හේතුව කියන්නේ? සමහර විට ඉතින් බුද්ධ පරිනිර්වාණය තියෙන සුවිශේෂී ලක්ෂණයක් වෙන්න ඉඩ තියෙනවා ඉතින්. මම දන්නේ අනිකුත් රහතන් වහන්සේලාත් පිරිනවන් පානකොට එහෙම ඒ ඒ ධ්‍යාන වලට ගිහිලා බෑ. ඊට පස්සේ ඒකෙන් ඉවත් වෙලා පිරිනවන් පානවද කියන්නේ? ඒක ගැන හරියටම කියන්න දන්නේ පැහැදිලි ස්වාමින් වහන්ස දෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව බන්දු ජීව මතහට අසන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්ස දෙරුවන් සරණයි. ඔව් දෙරුවන් සරණයි. ඔව් ස්වාමින් වහන්ස දැන් මේ අද මේ ධර්මදේශනාවේදී අර පැහැදිලි කරපු ආකාරයට මට රහතන් වහන්සේගේ නම මතක නැහැ අන්තිමට අදිමුත්ත අදිමුත්ත රහතන් වහන්සේ. ඔව් අදිමුත්ත රහතන් වහන්සේගේ ඒ ප්‍රකාශයයි එතකොට අපි මුල ඉඳලා දැන් භාවනාව පුරුදු වෙනකොට සතර සතිපට්ඨානය හරහා අපි රූප වේදනා සංඥා කියන තැනදී අපි දැන් ප්‍රපංච ඇති නොවන ආකාරයට සංකාර වලින් අපි නවත්ත ගත්තානේ. එතකොට අපි එහෙම නවත්තගෙන කරපු පුහුණුවක් තමයි කරේ. එතකොට ඒ ආකාරයට කරනකොට අලුතෙන් ආයේ එතකොට විඥානයක් හැදෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් ද? එහෙම නැත්නම් විඥානය තුළින් අපි ටික ටික මමත්වය අපේ අතින් දාන ටික අයින් කරගත්තා වෙනවද? දැන් මොකද මේ අදිමුත්ත මහරහතන් වහන්සේගේ ඒ ප්‍රකාශ කිරීම අනුව එතනදී එතන සංකාර වෙනව විඥානත් හැදෙනවා කියන වගේ ස්වභාවයක් මට පැහැදිලි වුණේ ඔබ වහන්සේගේ දේශනාව සංඛාර වෙනවා කියන්න බෑ සංඛාර වෙනවා කියන්න බෑ ඒ කියන්නේ උන්වහන්සේ පාවිච්චි කරන සුද්ධ සංඛාර සම්පතින් කියලා එහෙනම් දැන් කියන්නේ ඇතුලින් දැන් අපි හිතන මෙහෙම කොහොමද ඉතින් ස්කන්ධ පහල වෙලා ඇතුළට තෙලා යනවා නමුත් උන්වහන්සේ ඒවා සුද්ධ මට්ටමේම තියාගන්නවා ඒකට මම කියාගන්න යන්නේ මගේ කියාගන්න යන්නේ ඒවට තව ආලවට්ටම් කරන්න යන්නේ මොකක්වත් ඒක සංස්කරණයක් කරන්න යන්නේ ඉතින් ඒක ඒගොල්ලෝ ඒ පහළ වෙච්ච විදිහටම නැති වෙලා යනවා. අපි මෙහෙම හිතමු මම නිකන් පොඩි උපමාවක් දුන්නොත්. හිතන්න අපි මොන වතුර බටයක් දිගේ වතුර ටිකක් එනවා. අපි ඒ ඒ වතුර ටික අරගෙන අපි ඕනනම් උණු කරනවා. අපි ඒකට තව සීනි ටිකක් දානවා. නැත්නම් ලුණු ටිකක් දානවා. මේ මොකක් හරි කළා ඊට පස්සේ මේ වතුර ටික වෙන බටයකින් පිට කරලා යනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඔව් එතකොට දාපු ටික ඉතින් ඒක අන්තිමට වතුර ටික එතනට යනවා නමුත් මැදින් අර එකතු වෙච්ච ටික නැති ස්වභාවය තමයි වෙන්නේ නෑ නෑ ඒක ඒ තමයි ඒක අපි කරපු දෙයක් තියෙනවා නේද ඔව් ඒක කළා අපි ඒකට සීනි ටිකක් දැම්මා ඒකේ රසය වෙනස් කරා නේ ඊට පස්සේ අපි ලුණු ටිකක් දැම්මා ඒක නැත්තම් මොනාරි වෙන වර්ණයක් දැම්මා අපි මේ මේ පැත්තෙන්දගෙන මේ බඩෙන් ආපු වතුර ටික එහෙම යන්න නොදී අපි මේකේ යම් අපි මැදිහත් වෙලා කළා තියෙනවා ඔව් දැන් එතකොට ඒ කියන්නේ රහතන් වහන්සේ එහෙම නැහැ. ඉතින් එතන වතුර ටික එනවා. උන්වහන්සේ බලන් ඉන්නවා. එහෙම වතුර ටික යනවා. රස කරන්න ගියෙත් නැහැ, සීනි දාන්න ගියෙත් නැහැ, ලුණු දාන්න ගියෙත් නැහැ, මොකක්වත් කරේ නැහැ. ඉතින් ආපු විදිහටම යනවා ඉතින්. අන්න එතකොට අර වතුරේ තිබුණ ඒ මුල් ස්වභාවයම රැකිලා තියෙනවා. ඒ සුද්ධ ස්වභාවයම රැකිලා තියෙනවා. මම ලැබිහත් වෙලා ඒකට මොකක්වත් කළා නැහැ. එතකොට අන්න කියන්න පුළුවන් මෙන්න මේකයි සුද්ධ සංස්කාර මට්ටමේ රැස් තියෙන්නේ. මම මේකට මොකක්වත් වෙනසක් කළා නැති නිසා තමයි ඒක සුද්ධ සංස්කාර වෙන්නේ. මගේ හිත එහෙනම් විසංකාර තත්ත්වයටපත් වෙලා තියෙනවා. හරි හරි. ඔව් ඒක තමයි. එහෙනම් අර මට හිතිච්ච විදිය හරි ස්වාමීන් වහන්සේ. එතකොට අපි අර මුලදී රූප වේදනා සංඥා සංකාර මට්ටමේදී ඉඳලා අපි පුරුදු වෙන්නේ මේ මම මුල් වෙලා කරන ටික තමයි ටික ටික ටික ටික අඩු කරගෙන අඩු කරගෙන යන්නේ. එතකොට ඒකේ සුද්ධම මට්ටම තමයි දැන් එතකොට මේ අදිමුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒක සම්පූර්ණයෙන්ම දැන් නැවතිලා මගේ කියන එක. අන්න හරි. ඔව් සංස්කාර නිකන් මුදෙක් ඒගොල්ලෝ පහළ වෙලා යනවා හේතු ප්‍රත්‍යයන් නිසා. දැන් ස්පර්ශයක් නිසා වේදනාවක් පහළ වෙන එක ඉතින් අපිට වළක්වන්න බෑ. වේදනාව පහළ වෙනවා. දැන් බුදුහාමුදුරන්ට වේදනාව පහළ වෙලා තියෙනවානේ. හ්ම්. ඒක මේ බුදුහාමුදුර වේදනාව නොවින්ද කියන්න බෑනේ. දැන් බුදුහාමුදුර වේදනාව විඳපු ආකාරය ගැන දෙවියෝ ස්තුති කරනවා. මේ අනේ බුහාමුදුර කොහොමද මෙච්ච මේ වේදනාව දරාගෙන හිටියේ? දැන් අර දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල්පෙරළුවාම දැන් බුදුරජාණන් වහන්සේ කකුල දුවලනවනේ. එතනින් හටගෙන තියෙන බොහොම ප්‍රබල වේදනාවක්. ඉතින් මේ වේදනාව දකින්නවාය සතුල්ලප කායික කියන මේ දේව කොටාශ. ඒ දේව පිරිස ඇවිල්ලා බුදුහාමුදුරන්ට විස්තර කරනවා බුදුහාමුදුරේ බුදුමාකරේ මෙච්චර වේදනාවක් කොහොමද දරාගෙන හිටියේ? ඒ කියන්නේ බුදුහාමුදුරේ වේදනාව අත්දැක්කා. හැබැයි ඒකත් ඒක මත මොකක්වත් සංස්කරණ කරන්න ගිහිල්ලා නැහැ. ඒක මත මානසික වේදනාවක් ගොඩනගාගෙන නැහැ. ඔන්න ඒ වගේ මේ ඕනම ස්කන්ධයක් ඉතින් ඒවට ඒවට උපනා කරන ප්‍රත්‍ය ලැබුණොත් ඒව හටගනි. හැබැයි ඉන් එහා අපි මම මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන කරන සංස්කරණ දැන් වන්න නතර කරලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අර ඉස්සර ධර්මදේශනාවලදී කියනෝනේ දැන් අපි මේ ප්‍රතිපදාව යනකොට දැන් අපි අලුතෙන් විඥානයක් හදන්නේ නැති ස්වභාවයකට තමයිපත් වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. එතකොට මේක මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හැටිවන ඒ ඒ ස්වභාවයේ වෙනසක් වෙන්නේ නැහැ නේමන විඥාන දක්වා යනවා නමුත් ඒ විඥානවල අර සුද්ධ සංකාර කියන මතක පටලු ගන්නත් හොඳ නැහැ මේ පන්දිජී මහත්තයා. ඒ කියන්නේ අපි ඔය පරිසම්පාදයේ කතා කරන විඥාන අවිද්‍යාව නිසා හටගත්ත විඥාන නෙවෙයි කතා කරන්නේ. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන. විඥාන පත්‍යා නාම රූපම්. කොහොමද විස්තර වෙන්නේ? නේද? ඔව් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන එක තමයි මම ඔතන ඒක නම් මම විස්තර කරන්න යන්නේ. දැන් එතකොට දැන් පරිසංකාදයේ විස්තර කරන විඥාන මට්ටම ගත්තොත් ඒකට අපි කියනවා අபிසංකත විඥාන කියලා. විශේෂයෙන් හොඳ ඒක බොහොම නිවැරදිම අර්ථකථනයක් කරනවා නම් ඒකට කියන්නේ අபிසංකත විඥාන කියලා. අවිද්‍යාව නිසා සංස්කරණ සිද්ධ වෙනවා සංස්කාර නිසා ඔන්න මේ විශේෂයෙන් සකස් කළ විඥාන පහළ දැන් මේ විඥාන මට්ටමය තුල අපි ආයි සකස් කිරීම කරලා තමයි මෙන්න මේ අபிසංකත විඥාන පහළ වෙන්නේ. දැන් එතකොට හිතන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමේ අවිද්‍යාව නැත්තම් සංස්කරණ සිද්ධ වෙන්නේ නැහැ. සංස්කරණ වෙන්නේ නැහැ. ඔව්. සංස්කරණ නැහැ. ඉතින් එතනින් හැගෙන්නේ නැහැ විඥාන පහළ වෙන්නේ නැහැ කියන. හැබැයි අபிසංකත විඥාන පහළ වෙන්නේ නැහැ. අතිශයින් කියන්නේ අනුග්‍රහයෙන් සංස්කරණ කළ විඥාන පහළ වීමක් නැහැ. නිකන් හුදෙක් දැනීම තියෙන්න පුළුවන්. දැකීම, ඇසීම, දැනගැනීම හිතට එන අරමුණු දැනගැනීම ඒ මට්ටම තියෙන්න පුළුවන්. නමුත් ඒක මත සංස්කරණ කිරීමක් දැන් උන්වහන්සේ නවත්තලා තියෙනවා. ඒකට ඒක නිකන් අර නිකන් සුද්ධ සංකාර මට්ටමෙම සුද්ධ විඥාන මට්ටමෙම නැති ඇදලා නැතිලා යනවා. ඒක මත උන්වහන්සේ මොකද ඇඩ් කරන්න, වෙනස් කරන්න, ප්‍රකාශ කරන්න මේ මොකක්වත් කරන්න යන්නේ පැහැදිලි ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි මේ එතකොට ස්වාමීන් වහන්සේ මේ පසුගිය සුමානේ ඔබ වහන්සේ මගේ කරගෙන යන භාවනාවේදී අර මම නගපු ප්‍රශ්නේදී ඔබ වහන්සේ උන්න බ්‍රාහ්මණ සූත්‍රයද කොහොමද? බ්‍රාහ්මණ සූත්‍රය කියලා එකක් කිව්වා මම ඒක පොඩ්ඩක් මේ බලලා ඉවරලා බැලුවා එතකොට ඒ ස්වභාවය මම ඒක මගේ කරගෙන යන මේ අනිශ්චිත ස්වභාවයේදී තියෙන එකත් එක්ක ගලපා ගත්තා එතකොට මට තව දුරටත් ඒක මේ විමසිලිමත් බලනකොට එතකොට විමුක්තිය සතිය කියන්නේ සතිය කියන එකට විමුක්තිය උදව් වෙනවා. මොකද එතකොට සතිය කියන එක ඒ වෙලෙදි පවතින්නේ විමුක්තිය නිසාමයි කියන එක තේරෙනවා. එතකොට ඒක අර අපි ඉදප්පච්චතා මූල ධර්මයට අනුවද එතන එතකොට ඒක එහෙම පිළිටන්නේ එහෙම නැත්නම් කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. මොකද දැන් සතිය තියෙන බව දැන ඒ වෙලෙදි සතිය තියෙන බව දැනගන්නේ විමුක්තිය නිසා. එතකොට විමුක්තිය පිහිටන්නත් සතිය දැන් નિરાයාස සතියක් තිබුණත් දැන් අපේ එතන ඉඳලා අපි කෙලස් තියනවාද නැද්ද කියන එක සතියට අහු වෙන්නේ විමුක්තියේද සිත තියෙන්නේ විමුක්තිය නෙමෙයිද කියන එක මතනේ. ඔව්. ඒක තමයි. දැන් මේ උන්නාද බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ඒ කියන්නේ ඒ කරන ප්‍රකාශය. ඒ කියන්නේ සතියට මනසට පිළිසරණ සතියයි සතියට පිළිසරණ විමුක්තිය කියලානේ කියන්නේ. එහෙම. දැන් එතකොට අපිට මේක මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ අපිට අපි දැන් ඔබ පටන් ගමුකෝ අපි සාමාන්‍ය තැනින් ගම පටන් ගත්තොත් එතෙන්දී අපේ හිත එක්ක අතීතයේ පැටලි පැටලි අනාගතයේ පැටලි පැටලි නැත්නම් වර්තමාන අරමුණක ඇලීගෙන ඇලීගෙන ඉන්න සබහායක් තියෙනකොට ඔන්න සිහිය නැහැ. ඒක මේ ලෝකේ නෙමෙයි මේ මොහොතේ නෙමෙයි ඉන්නේ හිත සම්පූර්ණයෙන්ම අසතියෙන් ඉන්නේ. ඊපස්සේ අපි තෝරගත්ත අරමුණක් පාවිච්චි කරලා මේ ලෝකෙට ගන්නවා මේ ප්‍රകൃතියට ගන්නවා මේ මොහොතට ගන්නවා. දැන් ඔන්න අපි කියන බලෙන් පවත්වන සතියක් දැන් ඔන්න තියෙනවා. ඒ අරමුණක් අල්ලගෙන දැන් ඉන්නේ. ඒ ඒ අරමුණ හැබැයි වර්තමාන තුල පෙළ ගැහෙන අරමුණක්. ඉතින් හදාගත්ත අරමුණක් නෙමෙයි. වර්තමානය තුල හේතුපත්‍යයන් නිසා හටගන්න අරමුණක අපි හිත රඳවන්න රඳවන්න. ඒ අරමුණ තියෙන්නේ පවතින්නේ වර්තමානයේ නිසා. අන්න අපේ හිතත් වර්තමානයේ තුල පවතින තත්ත්වයකට රැඳෙන තත්ත්වයටපත් වෙනවා. දැන් ඊට පස්සේ අපි තුමොන්න ප්‍රතිපදාවක් කරහා සියලු අරමුණු හිතෙන් නිදහස් වුණොත් දැන් ඊට පස්සේ මොකද්ද හිත අල්ලන අරමුණ? ඔව් එතකොට ඒක තමයි විමුක්ත ස්වභාවය කියලා හඳුනාගන්නේ පවතින්නේ. ඔව්. ඒතකොට කොහොමද ඉතින් සිහියෙන් තමයි ඉන්නේ. ආයෙත් එයා දැන් අපිට වෙන්නේ සිහිය නැති වෙන්නේ මොකද මේ අතීතයේ අරමුණේ තියෙන යම්සි ආකර්ෂණයක් නිසා බැඳීමක් නිසානේ අපිට මේ මොහොත අහිමි වෙන්නේ නැත්නම් අනාගතය ප්‍රකල්පණය කරන්න ගිහිල්ලා එතන පැටලෙන්නේ ඒ යම්සි ආකර්ෂණයක් නිසා. ඒක තමයි මේ මොහොත අහිමි වෙන්නේ. දැන් හිතමු අපි දැන් මොකක්වත් ආකර්ෂණයක් නැති මොකක්වත් උපාදානයක් නැති අතීතයකට අනාගතයට පැටලෙච්ච නැති හිත එතන කොහොමද මේ වර්තමානයේ තියෙන්නේ? ඒක ඒක බුදුහාඳුර පෙන්වන්නේ කිති කියලානේ නතර වෙච්ච හිතක් කියලා නේද? මේ දුවන හිතක් නෙමෙයි. ඒතර මේ මොහොතේ තියෙන හිතක්. මේ මොහොතේ නතර වෙච්ච හිතක්. තිතත්තා සන්තුෂ්ඨං. ඊටසේ ඒ හිත විමුක්තත්තා අටිතං. විමුක්තත්තා අටිතං කියන්නේ මේ විමුක්ත සිත නතර වෙලා තියෙන්නේ. ඒක දුවන හිතක් නෙමෙයි. ඒක ඒක බොහොම ස්ථාවර වෙච්ච හිතක්. ඒ හිත තියෙන්නේ වර්තමානයේම තමයි. සත්‍යයේම තමයි ඒ හිත තියෙන්නේ. එහෙම. ඒ කියන්නේ සත්‍ය කියන එක අපි හොයන්න ගියොත් තමයි ওই ප්‍රශ්නේ වෙන්නේ. දැන් නැත්තම් ওই යන ප්‍රවාහයට ඕක යන්න දුන්නයින් පස්සේ ඒක ඒ ස්වභාවයෙම තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ වෙනත් වචනකින් කියනවා නම් හිත උපාදාන වලින් තොර නම් හිත ඉන්නේ සතියෙන් තමයි. එහෙමයි පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඊළඟ දහම් ගැටලුව චින්තා මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ අර රහතන් වහන්සේගේ අර ප්‍රකාශය ගැන මට මෙහෙම ප්‍රශ්නයක් ආවා. දැන් රහතන් වහන්සේ කියනවානේ මම හිටියා කියලා හිතෙන්නේත් නැහැ. මම ඉදිරියට ඉන්නවා කියලා හිතෙන් දැනෙන්නේත් නැහැ. සංස්කාර ගෙවීමක් තමයි දැනෙන්නේ කියලා. එතකොට මට මේ හිතුනේ දැන් අනිශ්චිතව ඉන්නකොට කොහොමද සංස්කාර ගෙවෙනවා කියන එක දැනෙන්නේ කියන එක. දැන් රහතන් වහන්සේ සාමාන්‍යයෙන් ඉන්නේ අනිශ්චිතව නම් එතකොට කොහොමද ඒක දැනෙන්නේ කියලා. ඒක තමයි සමහර විට <clears throat> ඒ කියන්නේ කොහොමද ඉතින් ඇතුළේ නැතිවක් නිරන්තරයෙන් සිද්ධ වෙනවනේ. අපේ හිතේ එකඟතාවයේ තියෙනවා නම් ඒ ඇතුළේ නැතිවීම අපිට පෙනේවි. ඒක ඒක ඒක නිරන්තරයෙන් කොහොමත් යථාභූත වශයෙන් සිද්ධ වෙන දෙන්නේ. ඒක ඒක හැබැයි එතන විතරක් නෙමෙයි ඒක ඔය සෝන සූත්‍රයේදී එහෙමත් දේශනා වෙනවා. සෝන සූත්‍රයේදීත් මේ ඉදිරිපත් වෙලා තියෙනවා මේ මොනවාද ඇතිලා නැතිලා යන දේවල් උනස් දකින්නවා කියලා. මම චුට්ටක් මම ඒකත් වන්නම් ප්‍රකාශ කියන්නම්. සෝම සූත්‍රයේ සෝන සූත්‍රය කියලා එකක් තියෙනවා මේ අර මතක විදිහට ඒක එන්නේ අමුත්‍රනිකාය අවන්තනිකාය සූත්‍රය. මෙතන මෙහිම වෙනා ප්‍රකාශයක් ඒවං සම්මා විමුක්ත චිත්තස්ස භද්දේ විකුණෝ ඉන්න මම චුට්ටක් ඕන එක පෙන්නන්නම් සෝන සූත්‍රය ඒවම් මේව කෝ බන්ති ඒවං සම්මා විමුක්ත චිත්තස්ස විකුණෝ උසාචේපි චක්කු විඤ්ඤය රූපං චක්කුස්ස ආපාතං ආපත් ආපාතං ආගච්ඡanti මේවස්ස චිත්තං පරියාදයන්ති අමිස්සීගත මේවස්ස චිත්තං හෝති තිතං චිත්තං ආනෙන්ජප්පත්තං වයං චස්සාන් පසති එතකොට උන්වහන්සේ දේශනා කරන මේ සෝන මහරතන් වහන්සේ මේ කතා කරා උන්වහන්සේ කියනවා සම්මා විමුක්ත චිත්තස බිකුණෝ ආත්පසින්ම නිදහස් වෙච්ච හිතක් සහිත ඒ රහතන් වහන්සේ උසාචේපි චක්කු විඤ්ඤය රූපං ප්‍රමාණ වූ ඇහින් දැකිය යුතු රූප දැන් උන්වහන්සේගේ ඇහැට ආපాతගත වෙනවා. ආපాత ආපాతං ආගච්ඡanti. නේවස්ස චිත්තම් පරියාදියන්ති. හැබැයි උන්වහන්සේගේ හිත ඒ වයින් අපි තුමු පිළීමකට ලක් වෙන්නේ නැහැ. පරියාදියන්ති. ඒක ඒක හිත මැඩගෙන හිත අපි තුමු දවාගෙන එහෙම මොකක්වත් වෙන්නේ නැහැලු අර කොච්චර මේ රූප වෙනුණා. අමිස්සීගත මේ වස සිතන් හොති හිත ඉන්නවලු ඒ පේන අරමුණ එකක්වත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ මිශ්‍ර වෙන්න යන්නේ නැතුව හිතන් ආනෙන්ජම් පත්තක් හිත නතර වෙලා තියෙනවා නොසෙල්වි තියෙනවා අකම්පිතව තියෙනවා වයම් චස්සාන පස්සති එතකොට ඒ පේන දේවල් වල ශේමියාව දකින්න එතකොට අපිට මෙහෙම හිතා ගන්න පුළුවන් දැන් අපි මේ පොඩ්ඩක් ඕක මේ හිත පොඩ්ඩක් දුරට හදාගත්තා කියලා ඔක්කොම මේ ඇතිලා නැතිලා නැහැටි නිරන්තරයෙන් නොපෙනෙනවා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලාට සමහර විට ඒ සමාධියේ එහෙම තියෙන තීව්‍රභාවය නිසා දැන් ඉතින් අවශ්‍ය නම් මේවා නැතිලා යන හැටිත් අවශ්‍ය නම් දකින්න පුළුවන් ඇති. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර ඇති වෙලා නැති වෙලා යන එක උපාදාන වෙන්නේ නැති එකද ඒ සංස්කාර ගෙවීමක් හැටියට ගන්න එතන. ආ එහෙමත් කියන්න අවශ්‍ය නැහැ ඉතින් උන්වහන්සේට ඕන නැති ඔක බලන්නත් පුළුවන් ඔබලා ඉන්නත් පුළුවන් කොහොමද ඉතින් සංස්කාර ගෙවිලා යනවා එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපේ චිත්තානුපස්සනාවේදී හැම සිතුවිලි ඇවිල්ලා යන්නේක අපි බැල බල ඉන්නවනේ ඒක පේනවනේ එතනත් වෙන්නේ සංස්කාර ගෙවීමක් කියලා කියනව නේද ඔව් ඔව් ඒකත් එක්ක තමයි මට එතකොට හිතුනේ දැන් එතකොට අනිශ්චිතව ඉන්නකොට කොහොමද මේ සංස්කාර ගෙවි. ඒක තමයි. දැන් අනිශ්චිතවෙන් දැන් එකක් එකක් තමයි අනිශ්චිතව ඕනනම් ඒක නොබලා කිසි දෙයක් නොබලා හිත ශුන්‍යව කිසිම නිමිත්තක් නොගෙන වාසය කිරීමත් ඉතින් අපි තුම අනිශ්චිත භවයේ ඒක මට්ටමක්. එහෙම කියන්න පුළුවන්. ඉතින් හැබැයි අරක අරක දිහා බලාගෙන ඉන්න හැබැයි ඒකත් එක්ක පැටලෙන්න යන්නේ නැහැ. හැබැයි පේනවා. එන්නම ගඟ ගලනවා. හැබැයි අපි ඉන්නේ ගොඩ. අපි ගඟ ඇතුලේ නෙමෙයි. එතරම් ඉතින් ගඟේ වතුර ගෑවෙන්නේ නැහැ අපේ ඇඟේ නේද? එහෙම හිතාගන්න පුළුවන්. නැත්තම් ඉතින් ගඟ ගලද්දී අපිට මෙහෙටලා ඉන්නත් පුළුවන්. ඉතින් ගඟ බලන්න අනිවාර්යෙන් ආයෙත් කියලාත් නැහැ. ගඟ ළඟට ගිහිල්ලා ළඟට පයින් නතු බලන්නත් පුළුවන්. එහෙමත් ඉතින් ඕක මට නම් දන්න මට තේරෙන විදිහට එහෙම හිතන්න එහෙම කියන්න පුළුවන් නේද? ඒ අනශ්‍රිතයි කොහොමද? හැබැයි පේනවා ඉතින් ගඟ ගලනවා. ඒ කැලමට තේරෙනවා ස්වාමීන් වහන්සේ මට තේරුන්නේ නැතර සංස්කාර ගෙවෙනවා කියන එක දක්කිනවා කියන්නේ එක කොහොමද කියන එකයි. ඒ කියන්නේ අනිශ්චිතව ඉන්නකොට ඒක පේනවද කියන එකයි මට නිකන් ඒක තේරුම් ගන්න අමාරු උනේ. යන්න පුළුවන්. ඒ කියන්නේ අනිශ්චිතයි කිව්වහම ඒකත් බලන්න අවශ්‍ය නැහැ. දැන් ඉතින් ඒක ඔහේ තියෙද්දි මම මගේ පාඩුවේ ඉන්නවා. මම මගේ නිදහස භුක්ති දෙනවා කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව හයන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස කමඨහන් මේ සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් මට විදිරපත් කරන්න තියෙන්නේ මේ පරියංක මේ සක්මන් භාවනාව පටන් ගත්තාම අ කියන්නේ ඉස්සෙල්ලා කියන්නේ ඇවිදින එකද අර ස්පර්ශ මට මේ කාලයත් දැන් කරන් යනකොට ස්පර්ශ ගෙවි ගෙවි යනවා වගේ තේරෙන හින්දා දැන් අර මේ සක්මන් භාවනාව පටන් ගත්තාම ඒක අර කියන්නේ භාවනාවක් කරනවා කියලා නෙමෙයි දාර් කරන එකකින් අර තවත් එකකට මාරුණා එකක් විතරයි මේ තේරෙන්නේ. එතකොට එහෙම කරන් යනකොට අර ඉස්සර වගේ දැන් මම මෙතන කියන එකක් වෙන්නේ නැහැ බැලිල්ලක්. අර මාව හඳුනාගන්නේ වටිත් එක්කම. ඒ කියන්නේ මාව මට කියනවා මාව හඳුනා ගන්නවා කියලා අර කියන වටේ පැතිරුණු ස්වභාවයක් තියෙන්නේ. ඒ කියන්නේ අර ස්පර්ශ ගෙවි ගිහලා එතකොට ඒකත් එක්කම ඒකට තමයි කෙලින්ම හිත පනින්නේ. ඒ කියන්නේ ඒකට තමයි පනින්නේ ස්වභාවයෙන් දැන් හිත ගත්තාම ඊට පස්සේ අර විතන් යනකොට අර කකුල් වල ස්පර්ශත් අර ගෙවි ගෙවි යන හින්දා අර ඒක දැනෙන දැනෙනවා ඒක වචන වලට හරවන්නේ අනිත් එක ඇඳුම් වල ඇඳුම් වැදෙනවා දැනෙනවා ඒක يعني වචනිකට හැරෙවිල්ලක් වෙන්නේ නැහැ දැනි දැනි දැනීමක් විතරයි සනහස ඇතුලේ වචන කීමක් ඇතුලේ කතාවක් මොකක්වත් නැහැ ඒ සානස් එතකොට අර ඒ කියන්නේ ඒව දැනෙනවා ඒ වුණාට අර හිත ඒ කියන්නේ ඒකම මම කමටහන් වර්තාවක් ලියද්දී හරි ඒක මෙහෙම දැනෙනවා කියලා ලියන එක වචනයටත් හැරෙන්න එපා ඒ ස්වභාවයකට ඇතුළේ දැන් කරගෙන යනකොට වෙන්නේ නැහැ ඒක දැනෙනවා මේ අනිත් එක වෙන දේ මේක ඇවිදීමක් කියලාවත් ගන්න නැහැ ඒ කියන්නේ අර කිසිත් අර කියන එහෙම ස්වභාවයක් තියෙන්නේ එහෙම කරගෙන යන්නේ මේ සක්ම මේ භාවනාව එතකොට ඊට පස්සේ පරයන්කට ඉඳගත්තාම දැන් අර පරයන්ක ඉඳගත්තාමත් හුස්ම සංසිඳිලා තියෙන්නේ. එතකොට අර ඉඳගත්තර පස්සේ අර කෙලින්ම මේ අර මුකුත් අර කියන්නේ අර මුකුත් නැතිව නිකන් හැතුළුති කතාවක් නැහැ. ඉඳගෙන ඉන්නවා. එතකොට ඒකත් ඉඳගෙන ඉන්නවා කියලා නෙමේ තියෙන්නේ අර වෙන වෙනම ඒකත් එක්ක දැනුවත් කියන බැල ඉස්සර මම දැනුවත් කියන වචනික දැන් අර කියන්නේ මෙතන කියන්න ඕනේද කියනවා එතකොට අර ඒ කියන්නේ එතන ඉන්නවා එහෙම එකක් තියෙන්නේ දැන් දැන් එතකොට එදිනෙදා වැඩ කරනකොට සයන්හන්ස මේ දැන් ඇතුළත කතාව මේ පස්සට ගිහිල්ලා නිකන් ඈතින් ඇහෙන්නේ ඒක බොඳ වෙලා තියෙන්නේ බොඳ වෙලා ඇතින් ඇහෙන්නේ දැන් සමහර වෙලාවට දැන් වෙනම වැඩ කරනකොට කිසිම දෙයක් නැහැ ඇතුළත කතාවකුත් නැහැ එහෙම ඇතුළත කතාවකුත් නැහැ වැඩෙත් කියන්නේ වැඩත් කර වැඩ කරනවා. ඒ සමහ එහෙම කිව්වට එහෙමම හැම වෙලෙම අරමුණ නැති. කියන්නේ බොඳ වෙන එක තමයි හැම වෙලෙම හොඳට දිස්සෙන් මෙයා වෙන්නේ. අර සිතුවිලි එන තැනකට මෙනකොල්ම නිකාර බොඳ වෙලාම යනවා වගේ තමයි තේරෙන්නේ. එතකොට ගොඩක් වෙලාට තියෙන ඇතුළත කතාවමට හරි අඩුවෙන් ලාවට ඇහෙන්නේ. ඒක නිකන් ළඟට ගන්නවා වගේ ඒ තැන්වලදී මම හිතනවා මට ඒ තියෙන බැඳීම් තියෙන තැන්වලට වගේදී ලඟ වෙනවා වගේ එකක් වෙනවා. එතකොට එහෙම වෙනකොට අර කියන්නේ මේ සමහර ලාවට තියෙනවා සමහර තැන් දැන් මෙහෙම යනකොට සමහර තැන් වලට සමහර වෙලට ඇලීමක් වෙනවා. ඒ වෙලාවත් ඒවා බොඳ වෙනවා කියලා පේනවා. දැන් මෙහෙම පුරුදු කරන් යනකොට සයන්ස් මම කමටහන් වார்த்தාවක් එක වැඩසටහනේ ඉදිරිපත් කළාම මුලින්ම ලියුනේ ලිව්වේ ඇබදීම කිසි තරමුණ නොකර සිදුවේ කියලා. එතකොට ප්‍රශ්නයක් ආවා ඇයි කොහොමද වෙන්නේ ස්පර්ශ දැනෙන්නේ නැද්ද කියලා. ඉතින් මට දැන් සර්ණාංශ ස්පර්ශ කියන ඒවා ඒ කියන්නේ අර දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කිව්වහම ඒ කියන්නේ කෙලින්ම අර අඳුනගන්න ඉලක්ක වෙන්නේ වටෙත් එක්කම. ඒ කියන්නේ සීමාවක් නැතුව සේරමත් එක්ක මේ තියෙන කකේක වචනට දාන්න බැරි එකක් ඒ කියන්නේ බවක් තියෙනවා. එතකොට අර කියන්නේ මේ ස්පර්ශ කියලා අරමුණු වෙන එකක් වෙන්නේ නැහැ. කියන්නේ ඒවා තියෙනවා. ඒව කියන්නේ බලන්න ගියොත් වෙන්නේ ඒව නිකන් බොඳ වෙවි යන ගොඩක් වගේ තියෙන්නේ. ඒක කොහේද බොඳ වෙන්නේ කියලා බලලා සේරම එකට වගේ එකපාර පේන්නේ. එතකොට දැන් ඒක කරගෙන ඉතින් ඒ ඉදිරිපත් කළාම කමඨාම් වார்த்தාවම ටිකෝ මේ ආයේ මේ කියන්නේ එහෙම වෙන්නේ කොහොමද ස්පර්ශ තේරෙනවනි කියන එක. ඉතින් මට දැන් අර පුණ්‍ය පුරුදු කරා දැන් කර මම ඊට පස්සේ ඉඳගත්තා ඊට පස්සේ මට කිව්වා ආයෙ බලන්න ස්පර්ශ පේනවද කියන එක. එතකොට ලොකු වෙහෙසක් එනවා සෝයන් වහන්සේ. ස්පර්ශ මොකද බැලුවට පේන්නේ. කාටද දීපත් කරන්නේ? ආ සානංශෙන් නිසන් වණේ වටසටහනකට ඉදිරිපත් කළේ. ආ. ඉතින් මේ අවශ්‍ය නැහැ. ඒක එක මට්ටම්නේ අපි මේ කතා කරන්නේ. ඒ සානංශ. ගීත උපාදාන වලින් ඒ කියන්නේ උපාදාන නැති තත්ත්වයකට ආවනම් ඉතින් ආයෙම බලන්න අවශ්‍ය නැහැ. ඉතින් බැලුවොත් පේන්නේ වගේ තමයි. ඒක අවශ්‍ය නැහැ දැන්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් හිත උපාදාන වලින් වළක්වා ගනිමින් ඒ පැත්ත දිනු කිරීම තමයි. ඒ නිසා පිටින් ආයෝක බලන්න ගිහිල්ලා දැන් ඔගේ අර අපි කියන්නේ නිකන් ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා වගේ පේනවා. ඒ මිශ්‍ර වෙලා දැකීම හරහා ඉතින් ආවදත් විරාගයක් තමයි හිතේ හටගන්නේ. ඒක නිකන් බලන්න එපා වීමක්. මොකද ඒක රසයක් නැහැ දැන්. පීඩාවක් එන්නේ. දැන් ආයේ බලන්න ගියත් බොඳ වෙලා මම ටික ආදුනිකෙක් විදිහට ආයෙ පටන් ගන්න කියලා. ඒ කියන්නේ අනිත් එක සාරාංශ මේ ඒ වෙලාවේදී මේ කියන්නේ මං හිතන්නේ අර මොකද දැන් මම මේක ඉදිරිපත් කරද්දී අර නිකන් වාර්තාව නිකන් හරියට නාට්‍ය කොටසක් වගේනේ. එතකොට නාට්‍ය අර ඉස්සරහ කොටස දන්නේ නැති කෙනෙකුට ගන්නේ මේ අමාරුයිනේ මෙයා කරගන්න ඒකින්දත් දන්නේ හැම වෙන්නේ නැත්තේ. ඉතින් අර මට දැන් ආයෙකත් තමකෝ අරමුණ නොකර ඉන්නවා කොහමද එක අන්තිකට යනවද කියන එක. එහෙම එහෙම කුකුත් නෙමෙයි තියෙන සානහස. ඒ කියන්නේ මං දැන් ඒව වෙන බව දන්නවා. ඒව දැනු අරමුණු තන නැති එතනින් එහාට යන්නේ නැහැ හිත. ඔය එක තමයි ඉතින් ඔක ආයි අහන්න දෙයක් නැහැ. ඉතින් ඕකේ يعني ඔය ටික තේරුණාට පස්සේ හිත උතනින් ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ අපි ආයි බලෙන් ගෙනහිල්ලා අරමුණේ දානවා නම් ඒක වැරදි. ඒතර කවදාහම වැරදි දෙනවා. ඒ සයන්වංශ. එතකොට දැන් මාරි කරන් යනකොට මට දැන් ආවිකත්වාසන් දැන් කරනවා. ඒ කියන්නේ මෙහෙම වෙනකොට එනවා හිතේ චකිතයක් ඔය කරන් යන විදිය වැරදිද? ඕක මේ නිකන් අර එහෙම එකක් ආවා. නෑ කොහොමද ඉතින් දැන් අරමුණට දැන් නිදහස් වෙච්ච හිත ගෙනිලා අරමුණ හොබනවා කියන්නේ වැරදි වැඩේ කරනවා. ඒ සාංශ මේක වෙහසක්. හිත කැමති අරමුණෙන් නිදහස් වෙලා ඉන්න. බලෙන් ගිහිලා අරමුණේ ගම් ඔබනවා. ඉතින් එතකොට වෙහසයි. ඒ සාංශ මං ඊට මට මොකද සාංශ? ඒක නොකල යුත්තක්. ඒ සාංශ අනිත් එක් කාරණේ තමයි සාංශ දැන් එහෙම මේ එහෙම කරගෙන යනවා ඇහෙන්නේ නැතුව ගියා අපිට. නෑ එතකොට එහෙම කරගෙන යනකොට දැන් මම බැලුවා ඒකේ වැරද්දක් තියෙන මේ එහෙම එහෙම දැන් එකක් වැරද්දක් වෙලා තියෙනවද කියන හින්දා ආයෙ කරලා බැලුවා එහෙම පටන් ගන්න පුළුවන් ඒක වෙහසක් කියලා තේරෙනවා සරණස අනිත් එක සරණස එහෙම දැන් මෙහෙම කරන් යනකොට දැන් මේක වෙලාවෙදි මේ අරමුණු නැතුවම ඉන්නවත් නෙමෙයි කියන්නේ සමහර තැන් තියෙනවා ඒවා මගේ මට පේන අර කුණු වගේ මගේ තියෙන වැරදි අඩුපාඩු ඒ තැන් වලට මාව මේ මෙහා වෙනවා නිරාවරණය වෙනවා. කියන්නේ සමහර තැන් වලට ආ ලැජ්ජා යෝග කරන්න එපා. ඔයාව මෙහෙමයි. දැන් මං හිතලම ඒ තැන් වලට මං යනවා. මොකද ඒක අරගන්න මං මට තේරෙනවා ඒක අරගන්න නම් ඒකට මං ඉදිරිපත් වෙන්න ඕන කියන එක. ඔව්. ඒක තමයි දැන් දැන් ඇත්තටම දැන් <clears throat> සමීකරම හිතත් හිතත් එක්ක යන ගමනක් තියෙන්නේ. ඒ කියන්නේ ඔය උපාදාන වලින් තොර තත්ත්වය තව තව දියුණු කර කර එහෙම යන්න හදද්දී ඇයි ආයිත් ඇයි මේ හිතකින් උපාදාන කරන්නේ? අන්න එතන තමයි විපස්සනාව සිද්ධ වෙන්නේ. හිත හිත අපි බොහොම සැලුවෙන් තියන් ඉන්න ඕනේ. හිත වෙනකොට ගිහිල්ලා ඔබන්න බල කරලා දාන්න නෙමෙයි දැන් අවශ්‍ය. දැන් අවශ්‍ය නිදහසේ තියන්න. හැබැයි නිදහසේ තියන්න අපිට වමනා වුණාට ඇතම අවස්ථාවල තියෙන හිත ආයෙත් ගිහිල්ලා යා විසින්ම පැටලෙනවා. ඒ කියන්නේ අර කෙලෙස්වල කෙලෙස්වල තාම තියෙන බරපතල ගතිය. එතකොට තමයි යන්නේ. එතන තමයි අපි නිදහස් කරගන්න තියෙන්නේ. එතකොට දැන් යන්නේ කරන භාවනාවක් නෙමෙයි දැන් යන්නේ. දැන් තියෙන්නේ කියන භාවනාව. නිකන් භවනාදී මේ කෙරෙන්න දෙන්නයි තියෙන්නේ. එයා ගිහිල්ලා පටලවා ගත්තොත් විතරක් තමයි මට නිදහස් කරගන්න තියෙන්නේ. නැත්තම් ඉතින් මම බලන උත්සාහ කරන්නේ නිකන් නිදහසේ තියාගන්න විතරයි. ඒ chance ඒ කියන්නේ මෙතනදී අර වචන වලට දාන්න බෑ ඒක වார்த்தාවකට ලියන්න බෑ අර ඉන්නේ ඒක වෙනවා ඉස්සර කියනනේ දැන් මේ වෙන වෙලාත් පේනවා කියලා එහෙමකුත් නෑ දැන් අර කිසි දෙයක් නෑ දේවල් වෙනවා ඒකට ඒක වෙනවා අර කියන්නේ දැනි දැනි පේනව නැතුව යනවා දැනෙනව නැතුව යනවා අන්න ඒක එකක් වෙන්නේ අන්තිමයි සර් අන්තිමයි සර් ඔබ වහන්සේට බොහෝ පින් තෙරුවන් සරණයි සරණ වහන්සේ. ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ එතකොට ඒ රහතන් වහන්සේ කෙනෙක් බණ කියනකොට ස්වාමීන් වහන්ස එතකොට සංස්කරණ මොකුත් නැතුව ඒ කියන්නේ ඒක නිකන් ධර්මතාවක් විදියට කියවෙනවා වගේද ස්වාමීන් වහන්සේ? එහෙම තමයි හිතන්න තියෙන්නේ. يعني උන්වහන්සේට ආයි කොහෙන් يعني ඒ හැකියාව කරහා එනවා ඇති කියලා තමයි කියන්නේ. නැතුව ලොකුවට හදා හදා මතක් කර කර කියන ගතියක් හිතන්න අමාරුයි. මොකද මතක් කර කර හිත හිතා එහෙම කියන්න ගත්තොත් ආයි සංස්කරණ කිරීමක් තියෙන්නේ. නැතුව නිකන් ඒක නිකන් නිකන් මතුවීමක්. ෆ්ලෝ එකක් තමයි කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් එක ස්වාමීන් වහන්සේ මම අර මේ සතිපට්ඨාන වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රය ආයේ මුල ඉඳලා අහන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. එතකොට මේ චිත්තානුපස්සනාව කොටසදී ඔබ වහන්සේ එක එක විදිහේ සිත් වර්ග ගැන සඳහන් කරනවා. මට හිතෙන්නේ මගේ හිතේ ඒ වගේ ගොඩාක් සිත් වර්ග නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක ගැන ඒකට ප්‍රශ්නයක් නැහැ. තියෙන එක බලවන්න ඇති. ඒ කියන්නේ බුදුහාඳුරෝදින් එක එක જાති පෙන්නලා තියෙනවා. ඔය සරාගංචිත්තං විතරාගංචිත්තං සදෝ සංවිතමෝ විචදෝ සංසමෝහං විතමෝහං සමාහිතං අසමාහිතං මහග්ගතං අමහග්ගතං ඔය විදිහට විකිත්තං සංකිත්තං ඔය පෙන්නලා තියෙනවා. ඉතින් අපි හැබැයි එක එක වෙලාවකදී කිව්වා මතුවෙනවා දැන් ඔයා ලොකු පාළි වචන තිබුණාට ඔය කියන්නේ නිරූපණය වෙන්නේ අපි අත්දැකෙන සරල දේවල්. නැත්නම් වෙලාවට රාගසිතක් නැත්නම් වෙලාවට ඔන්න රාගෙන් නැති හිතක්. අපි දුමු නිකන් දීලා දාන හිතක් ප්‍රත්‍යාග හිතක් නැත්නම් වෙලාවට ඔන්න ටිකක් තරහ යන හිතක් අනිත් වෙලාවට ඔන්න මෛත්‍රී සහගත හිතක් නැත්නම් වෙලාවට පැටලිච්ච හිතක් නැත්නම් වෙලාවට හොඳට විනිවිද පේන හිතක් නැත්නම් වෙලාවට හොඳට එකඟ වෙච්ච හිතක් නැත්නම් වෙලාවට විසිරිච්ච හිතක් ඒ විදිහට මේ හිතේ විවිධ නිරූපණ ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ අනිත් එක ස්වාමීන් වහන්සේ අර ඔබ ඔව් කියන්නේ. සංසේ රූප පේන එක ගැන සඳහන් කරා වගේ මට නිකන් දවස පුරා එක එක තැන්වලදී රූප highlight වෙවි පේනවා. ඒක ෆ්ලෑෂ් එකක් වගේ පේනවා. හැබැයි ඒ මත මොකුත් හිතෙන්නේ නැහැ. අර ඔබ කිව්ව ඔබ ආසේ කිව්වා වගේ තමයි කියලා මට හිතුණා. අර කෙරේ වාහනේ ලැබගෙන යනකොට කවුරු පෙවුනොත් ඒක නිකන් ෆ්ලෑෂ් එකක් වගේ පේනවා ස්වාමීන් වහන්සේ එච්චරයි එතන. හරි ප්‍රශ්නයක් නැහැ. දැක්කා අතල්ලා දාන්න. ඒක නිකන් අර ඒ කියන්නේ ඒක නිකන් අපේ මට්ටමකදී එම දේවල් <laughs> වෙනවද කියන එකයි මට දැනගන්න ඕනේ නිසා විනාස. වෙලා තියෙන්නේ ඉතින් දැක්කා දැක්කාම තින් නතර වුණා එහෙම ගියා. වාහනේ නතර කරන්න එපා. <laughs> ආ අනිත් එක ස්වාමීන් වහන්සේ අර මේ මට මේ දවස් කියන්නේ සිද්ධි තුනක් වුණා ස්වාමීන් වහන්සේ එකක් අපේ මහත්තයාගේ උපන්දිනේ තිබුණා ඉතින් අර දැන් වයසට ගිහිලා මැරෙනවනේ කියන එක හිතනකොට මේ මේ එතන පොඩි සියුම් දුකක් වගේ ආවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට අර කෙනෙක් එයාගේ තාත්තා කෙනෙක් මැරිච්ච සිද්ධියක් ගැන කියනකොට එතන මට ඊට වැඩි ඒ පොඩ්ඩක් පොඩ්ඩක් ඊට වැඩිය නිකන් දුකක් දැනුණා වගේ තේරුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මගේ අසනීප සම්බන්ධ ප්‍රශ්නයක් ගැන කතා කරනකොට මගේ ළමයි ගැන මතක් වුණාම ඊටත් වැඩිය දුකක් වගේ හිතේ දැනුණා ස්වාමීන් වහන්සේ. එතකොට මට හිතුණා ඒකේ මම ඇල්ලුවේ මැද කොටසද ඒක මේ එතන මොකක් හරි මට ඒක මමත්වයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ වගේ ගතියක් තේරුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මමත්වයේ තියෙන නිසා තමයි දුකක් ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් වෙන වෙලාවල් වලට නම් මම හැදෙන හැටි තේරෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව් මමත්වයක් නැති හින්දානේ අනිත්‍ය වයසට යනකොට අපිට දුකක් නැත්තේ. නිතරම මැරෙනවා. ඉතින් අපිට ගාණක් නැහැ. මමත්යක් නැහැ. මාත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නැහැ මේ මැරිච්ච එක. හැබැයි ඉතින් මගේ කෙනෙක් මැරුණාම ඉතින් මම අඬනවා. එයා මගේ දරුවා, මගේ ස්වාමියා, මගේ අම්මා, මගේ තාත්තා. එහෙනම් ඔන්න අපි අඬනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතන ඒ ඇතිවන දුක ඇවිල් ඇති වෙලා නැති වෙලා යන එකද එතකොට අපි ඒ වෙලාවට බලන්න ඕනි එහෙම නැත්තම් බලන්න පුළුවන් නම් අන්න හොඳයි. يعني මේක දුක. ඔන්න දුක. ඒතර අපි දුක කියන තැනනේ බලන්නේ නේද? ඒක මම කතාවක් නැහැ. මේක දුකක් පහළලා තියෙනවා. දුක ඔව් එහෙම තමයි දැනුනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පොඩි කයේ දරතයක් වගේ අර පොඩි නිකන් දැනුණා. ඔව්. ඒක හුදෙක් දැන් ඔන්න දුකක් පහළලා තියෙනවා. ඕනනම් දැන් මේ දුකට හේතුවක් බලන්න පුළුවන්. අද මොකද මේ දුක ඇති වෙන්නේ හේතුව? ආ මෙතන තියෙනවා මගේ කියාගෙන. මගේ අයිතියක් තියෙනවා. මම යා ආදරයක් තියෙනවා ආසාවක් තියෙනවා ඒවා කෙරෙහි බැඳීමක් තියෙනවා ඒ නිසා අන්න මේ දුක හටගන්නවා ඒතර දුක්ඛ සමුදයත් අහුවෙනවා එතකොට ඒක මට තේරුණේ නැත්තේ ඒකට හේතුව ඒ අවිද්‍යාව කියන එක නිසාද ස්වාමීන් වහන්සේ නැත්නම් එහෙම ගන්න පුළුවන් ඒක තාම ඉතින් අපි සම්මුතියේ ඉන්නේ තාම මේ මගේ ස්වාමීන් ඒතර එතන තාම එතන තාම මම ඉන්නේ මට තාම හැකියාවක් නැහැ ඒකෙන් ඉවත් වෙලා ආ මේ දුකක් හටගෙන තියෙන්නේ කියලා එතනට ගන්න තාම පුළුවන් කමක් ඇතිලා නැහැ එහෙනම් දැන් ඒක තමයි දැන් අපි කියන්නේ භාවනාවේ ප්‍රැක්ටිස් එක හරහා තේරුම් ගන්න තියෙන ඔන්නෝවා. කියන්නේ දැන් අපි පොඩ්ඩක් මේ භාවනා කළා කියලා දුක පොඩ්ඩක් අඩු වුණා කියලා ඉතින් හැංගෙන්නේ නැහැ කිසිසේත්ම මට දුක් නොවී ඉන්න පුළුවන් වෙයි කියලා. තාමත් ඉතින් තමන්ට හොඟා සමීපතමයන් හරහා දුක ඇති වෙන්න පුළුවන්. පොඩි අනිත් දේවල් ඉතින් යම් පමණකට දරා ගන්න පුළුවන් වෙයි. හැබැයි තාමත් ඉතින් අපේ හිතේ තියෙන කෙලෙස් නිසා ඒ නැතන් දුක හොඳට දැනෙනවා. ඉතින් ඒවා පවා දැක දැක දුරු කර කර යන්නයි තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර අනේ පිටි සිටුතුමා සෝවාන් වෙලා ඉඳියා ඒ උත්මයේත් ඉතින් එතකොට එයා මැරෙනකොට එතකොටත් අර මේ වේදනාව මට දරා ගන්න අමාරුයි එහෙම එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට අර කියනවා නේද මතක් වුණා මෙහෙත් අපේ මේ නිවසක් කළ දුන්නා මේ දැන් මේ විශාකාව එහෙම අඬන්නේ. එයා සෝවන් ලයින් දැද්දිනේ අඬන්නේ. එයාගේ අර කවුද මිනිබිරියා මිනිබිරි නැතුනහම ඒ බුදුහාඳුර ගාවට අඬාගෙන තමයි යන්නේ. ඒ බුදුහාඳුර අහනවා මේ ඉතින් මේ මිනිබිරි හැර මේ නගරේ තව මිනිබිරියෝ ආට ඇති වුණොත් මේ වගේම අය මේ වගේම කීකරු අය කැමතිද? ඔව් මම කැමතියි කියනවා. ඊට පස්සේ දැන් එතකොට විසාකා මේ ඔක්කොම ලැබුණාම ඊට පස්සේ කොහොමද එතකොට එක දවසක නෙමෙයි දැන් මේ කෙනෙක් මරුණාමයි මෙහෙම අඬන්නේ. නගරේ අපි තුමු 100ක් 200ක් මිනිවිලියෝ ඉන්නවා නම් ඒ වගේම හොඳ මිනිවිලියෝ. ඒ ඔක්කොම මරුණාම ඔයා කොහොමද අඬන්නේ? ආ දැන් නම් මට ස්වාමීනි කාරණේ වැටුණා කියලා කියනවා. ඒ නිසා ඒ කියන්නේ පොඩ්ඩක් ඉතින් අපිට ළමත් තේරුණා කියලා එතනින් හැංගෙන්නේ නැහැ. අපි මේ සර්ව සම්පූර්ණනා කියලා තාම දේවල් තියෙන්න පුළුවන්. අපිට දැනෙන්නේ අපිට හැඟෙන නැත්තම් අපේ අපේ හිත කලබල ඒවැදී නොකැළඹී ඉන්න තමයි උත්සාහත් වේයුත්තේ. ඉතින් ප්‍රතිපදාව කියන්නේ ඒක තමයි. ටික ටික මේක වඩා වඩා වඩා වඩා ඉස්සරහට යන්නයි තියෙන්නේ. එතකොට ඉතින් පොඩ පොඩ ඕම කුසලතාවයන් වැඩිලා හේවි. හ්ම්. එහෙමයි ස්වාමීන් වහන්ස මේ ගොඩාක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. හොඳයි. ස්වාමින් වහන්සේ තව දෙදෙනෙක් අතහැසවීම කරලා තුන් දෙනෙක්. බලමු අපි කෙටියෙන් උත්තර දෙමු. දැන් අපි මේ කලකට පිළිසඳන පොඩ්ඩක් අමාරුයි වගේ. එමයි කර ස්වාමීන් වහන්සේ. ඉන්දිරා මහත්මිය ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින ධර්මදේශනාව අහනකොට මට මට අද්දෙක් පොඩි අත්දැකීමක් මතක් වුණා ස්වාමීන් වහන්සේ මට අවුරුද්දකට විතර පෙර අද්දුටු දෙයක් මතක් වුණා ස්වාමීන් වහන්සේ මම රාත්‍රී 8ට වගේ කාමරයේ ඇතුලේ භාවනාවේ යෙදෙමින් ඉන්නකොට හොඳ සමාධියක හිටියා කියලා මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ එළියේ ප්‍රවෘත්ති දාලා හොඳටම සද්දේ ඇහෙනවා ස්වාමීන් වහන්සේ මට ඒකෙන් අර කිසිම හිරියරයක් නැහැ. ඇහි එක ඇහෙනවා. නමුත් මම මම භාවනාවේ යෙදෙමින් ඉන්නම කිසිම මම ඒක ගන්නෙ නැහැ. ඒ වගේ තත්වයක් අත්දැක්කා. අද ඒක මට සිහිපත් වුණා ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව තුල. ඒක පිළිබඳව කොහොමද හොඳයි. මේක කිසි ගැටලුවක් නැහැ. කියන්නේ ඒක තමයි දැන් අපිට රූප පෙන්වන්නට අපි ඒක ඔස්සේ දිගට යන්නේ නැත්නම් කල්පනා කර කර යන්නේ නැත්නම් එතකොට පීඩාවක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ වගේමයි ශබ්ද, ඒ වගේමයි ගඳ, සුවඳ, රස, ස්පර්ශ, ධම්ම ඔක්කොම. අපි ඒකත් එක්ක පැටලෙන්න ගියොත් තමයි කරදර කරගන්නේ. ඒගොල්ලන්ට ඔහේ යන්නේ ඩෑරියා නම් අපි අපේ පාඩුවේ හිටියා නම් ඉන්න පුළුවන් නම් එතකොට බාධාවක් නැහැ. අපි ඇත්තම ඉල්ල තමයි දුක ගන්නෙ. එහෙමයි ස්වාමීනි හැම තිස්සෙම එහෙම ඉඳ අමාරු වෙන ස්වාමීන් වහන්සේ අර ඒක වදිනවනේ ඒ අවස්ථාවේ ඒක ඒක දැන් අපන්නේ තියෙන්නේ දැන් මොනික අවස්ථාවක් පුල් කරගෙන තියෙනවා දැන් ඊළඟ දවසෙත් පොඩ්ඩක් කියන්න භාවනා කරනවාට රෙඩි එක හයියෙන් දාන්න කියලා <laughs> බලන්න එතකොටත් කරගන්න පුළුවන් ද කියලා ඒයි සාරාංශ එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමත් පිං පෙරවන් සර්ණයි. ඊළඟ දහම් ගැටලුව මානෙල් මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේට දෙකමටහන් ඉදිරි වාර්තාව ඉදිරිපත් කරන්නයි ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ දෙනකොට මට දැනෙන්නේ ඉබේ සිදුවන සක්මනක් අරමුණක් නැතුව එවිදිනවා එවිදීම සිද්ධ වෙනවා ඔබ වහන්සේ කියසුමානි මට කිව්වා එවිදිනකොට දැන් ඇස් ඇරගෙන බලන්න පොඩ්ඩක් වටපිට කියලා මම ඒ විදිහට කරා එතකොට මට පේනවා ද්‍රව්‍ය පේනවා නමුත් ඒකක් ගැනවත් කිසිම හැඟීමක් හිතට එන්නේ නැහැ. තේ තියනවා කියන හැඟීම මිසක ඒ ගැන හැඳින්වීම සංඥාවක් එන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී වාඩි වුණාම සිත මට තේරෙනවා සිත ඉක්මනටම නිශ්චල වෙන්න බලනවා කියලා. එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ මට මේ මේ දවස් දෙක තුනක් ඉඳලා හැමතිස්සෙම හුස්ම ඉහළ පහළ වැටෙනවා දැනෙනවා හිතේ එකට එනවා බොහොම දවසක් යනකොට මම හිතුවා මේක සිතවිල්ලක් කියලා එතකොට ස්වාමීන් වහන්සේ සිත තැම්පත් වෙනවා අනික භාවනාවත් මට කරන්න දිගටම මේකද වගේ දිගටම කරන්න හිතෙන්නේ නැහැ නමුත් මේ හිතෙනවා සාමාන්‍ය ජීවිතයේදී ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ඔබට පරිසරය එක්ක මම ඉන්නකොට මට තේරෙන්නේ නිකන් දේවල් තියනවා නමුත් ඒ ගැන අර වෙනද වගේ බලනකොට ඒක අර මේක පෑන් එකක් නම් පෑන් එක කියලා ඒ ගැන බැඳීම් හැඟීම් වෙන්නේ ඒක දිහා බලනවා බලනවා විතරයි ඒක ගැන හිතුවොත් විතරයි මේ සංඥාව ඔළුවට එන්නේ ඒ වගේ හැම දෙයක් එක්කම සම මට්ටමේ නිකන් ඔක්කොම එකට මමයි වටේයි ඔක්කොම එකට වගේ තියෙනවා පේනවා ස්වාමීන් වහන්සේ මම ඒව ගැන වැඩිය යන්න යන්නේ නැහැ. ඒන දේවල් බලලා හිතුවොත් විතරයි එහෙම පේන්නේ. සැහැල්ලුවෙන් කිසිම දෙයක් ගැන දැන් වැඩිය හිතන්න යන්නේ එන ප්‍රශ්නවලදීත් ඒ දේ ගැන මට තේරෙනවා තරහක් එනකොටත් ඒ දේ මට වැටහෙනවා මේ තරහක් කියලා ඒව ගැන හොයන්න යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් ඉදිරියට උපදෙස් බලාපොරොත්තු යන විදිය හොඳයි. භාවනාව දිගට කරන්න හැබැයි භාවනාව නවත්තන්න එපා. පරයන්කේටත් තව දුරටත් යන්න. සාමාන්‍ය විදිහටම කරගෙන යන්න. හැබැයි ඔය වෙන පරිවර්තනය හොඳ හොඳ පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ අපිට අර දැන් අදත් අපි කතා කරේ දැන් දේවල් සම්බන්ධයෙන් රාගය වෙනුවට විරාගය පහළ වෙනවා. ආසාව වෙනුවට නිකන් නොබැඳීමක් තමයි ඇති. ඒකට අර ඒව ගැන එච්චර ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඒව ගැන එච්චර ආසාවක් නැහැ. ඒවා තිබුණයි කියලා මට දැන් ගාණක් නැහැ. මම කැමති පොඩ පොඩ මගේ පාඩුවේ. මේ පැත්ත තමයි හැදෙන්නේ. දිගට කරගෙන යන්න ඒ කියන්නේ ඔය ඕක තව තව ඉදිරියට යන්නයි තියෙන්නේ. දැන් කම්මැලි කමක් කාර්මයේ ඒවි ඒ වුණාට භවනාව දිගට කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ මට අර පරයන්ක භාවනාව සක්මන් භාවනාව නම් කරගෙන යන්න පුළුවන් ඒක දෙහිසක් දැනෙන්නේ නැහැ මේ අරමුණක් නැතුව පරයන්ක භාවනාව. අද ඒක මොකද්ද කරන්නේ? ආනාපාන සති භාවනාව ස්වාමීන් වහන්සේ ඒක කරගෙන යනකොට මට හිස් හුස්ම සංසිඳිලා සිත තැම්පත් වෙලා අරමුණක් නැතු වෙනවා සිත කියන සිතුවිලි එන්නේත් නැහැ කය දැනෙන්නේත් නැහැ නමුත් ටික වෙලාවකින් මට ආයි මේ හුස්ම වැටෙනවා දැනෙනවා ස්වාමීන් වහන්සේ ඕනම් ඔතන නවත්තන්න පුළුවන් අනාපාරට නොගෙහින් කෙලින්ම පොඩ්ඩක් හිත දිහා බලන්න හිතට හිතට සැහැල්ලුවෙන් එන්න දීලා අරමුණ වලට එතනින් හිත දිහා බලන්න ආනාපානෙට දැන් නොගියට කමක් නැහැ. එතන පොඩ්ඩක් වෙහෙස දැනෙන්න පුළුවන්. කෙලින්ම නිකන් හිතට ටිකක් අරමුණු වලට එන්න දීලා හැබැයි ඒක අරමුණකවත් මුලා නොවි ඒක බලන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ අරමුණට එන්න දෙනවා. ඒක තේරුම් ගත්තාම ඒක යාවි. ආයෙ තව අරමුණට එන්න දෙනවා. ඒක තේරුම් ගත්තාම ඒක යාවි. ওই විදිහට හිතත් එක්කම යන්න දෙන්න. ඒක සහැල්ලුවෙන් කරන්න. ඒක මේ බල කළා කරන එකක් නෙමෙයි. කොහොම සැහැල්ලුවෙන් හිතට ඉන්න දීලා කැමති දෙයක් හිතන්න දීලා හැබැයි එන එන එක දිහා අපි බල බලාගෙන ඉන්නේ. එකක්වත් දිගට හිතේට හිත හිතා යන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝම පින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්නේ තෙරුවන් සරණයි. බන්දු ජීව මහතා ඔබට පැනයක් තිබෙනවා නම් අසන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ දැන් අර බුද්ධි මහත්මියත් එක්ක කරන සංවාදයේදී දැන් ඒ කියන්නේ එතනදී අපි මට අපි බලාගෙන කියන්නේ පුරුදු පුහුණු උනේ ස්වාමීන් වහන්සේ අපි භාවනාව තුළදී ඒ කියන්නේ උපාදාන නොවන සිතක් පැවැත්වීම ඒ කියන්නේ උපාදාන නොවන සිතක් දිගටම පවත්වනකොට තමයි එතකොට දැන් මේ මහත්මිය පැහැදිලි කරපු ආකාරයට එතකොට මේ දුක ඒ මහත්මිය දකින්නේ බොහොම රළු මට්ටමින් ඕලාරික මට්ටමෙන්නේ. එතකොට දැන් දුක කියන එක සිතුවිලි මට්ටමෙන්ම දැන් ඒ කියන්නේ කිසිම උපාදානයක් නොකර පැහැදිලිව තියෙන සිතට යම් අරමුණක් එනකොටම ඇයි එතන මේ කියන්නේ තියෙන මූලයම එතනේදී දැකීම තුලින් මෙන්න එතකොට දුක නැති වෙලා යන්නේ ඔව් ඒක තමයි. දැන් කියන්නේ දැන් මෙතන ටිකක් ඒක පෙනට්‍රේට් කළානේ දැන් තාම මගේ මහත්ය බවට පත් වෙලා. ඉතින් එතකොට සම්මුතියේ දැන් මුලා වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ කියන්නේ මුල් මට්ටමේදී අහු වෙලා නැහැ. අපි ඊට ඊට එහාට ගිහිල්ලා තේනවා මුලාවකින් අවිද්‍යාවකින් ඊට එහාට ගිහිල්ලා තේනවා. එතකොට අපි තුල සතිය විපස්සනාව වැඩෙන්න වැඩෙන්න එච්චර දුර යන්නේ නැතිව අපිට අල්ලගන්න පුළුවන් නම් මුල් මට්ටමේදී ඒක තමයි වැඩෙන්නේ. ඔව් මොකද අර අපි දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක කියන්නේ සිත කියන්නේ සිතුවිලි වලින් තොරව ඉන්න පුරුදු වෙලා සිතට ආවේනික ඒ දුකක් නැති ස්වභාවය ඒකනේ බුදුන් වහන්සේ පෙන්වන්නේ දුකක් නැහැ කියන එක. එතකොට එහෙම පුරුදු වෙච්ච සිතකටනේ දැන් අර වගේ දුකක් ඇති වෙනකොටම දැනෙන්නේ දැන් නම්. මොනවද මදි ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. දැන් අපි අපි තව තව පුහුණු කරන්න ඕනේ. ඒ උපාදාන වලින් තොර හිත පවත්වන්න. අනිශ්චිත හිත තව තව බහුලීකృత කරන්න එතකොට තමයි මේකේ මුල් මට්ටමේදීම එයාට දැනෙන්න ගන්නේ. මොකද මේ සංවේදී බව වැඩි වෙනවා. හිතෙන් පුරුදු වෙලා තියෙනවා සැහැල්ලුවෙන් ඉන්න. ඒ සැහැල්ලු හිතට පුංචි දෙයක් බරට දැනෙනවා. හිතන්න දැන් හිතන්න දැන් මේ බොර වෙච්ච වතුරකට ගලන වතුරකට නැත්තම් රැලි සහිත වතුරකට අපිටම කොළ කොළයක් කඩනවා. ගානක්වත් නැහැ. මොකද වතුර බොරයි. හිතන්න සම්පූර්ණයෙන් නිශ්චල වතුරකට ඒ කොළේම වැටුනොත් අන්න ඒකේ නිකන් සම්පූර්ණයෙන්ම තරන්න යාවේ. මොකද ඒක නිශ්චලයි. අන්න ඒ වගේ අපි පොඩ පොඩ දිනු කරන්න දිනු කරන්න ඉතින් පුංචි දෙයක් එයාට තදට දැනේවි. එතකොට ඒ කියන්නේ මුලදීම අහු වෙනවා. එහෙමයි. පැහැදිලි. ඒ කියන්නේ ඒ කියන්නේ මේ විදිහට ආයි ඔව් එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දුක් බව නිරෝගීව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දෙවන සරණයි. හොඳයි බින්ගත් එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්මදේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරතුරුවම මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝක වාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. ඊතාවතාචාම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්ම සම්පatti සිද්ධියා. ඊතාවතාචාම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නැමද নমස්කාර කිරීමට අප සියලු දෙනාටම අවසරයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පස්සිතුම් වන්දිතුම් වරං චාරි පුත්තාදි තේරාණං ආකිතම්පටි පාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියා අප සියලු දෙනා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු තෙරුවන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ